දැන් අපි පුරුදු කළේ කුසල විතර්ක නේද? දැන් අසුබ සංඥාව කියලා කියන්නේ කුසල විතරකයක්. එතන පුරුදු කරන්නේ. කාම විතරක නෙවෙයි නේද? කාමයන්ගෙන් බැහැරවීම පිණිසවන විතරක. ඒතර ඒවා දැන් ඒ කුසල විතරකයක් හිතේ පවත්වන්න අපට කොච්චර දුෂ්කරයිද කියලා අප තේරුම් ගන්න ඕනේද? ඒ කුසල විතර්කේ හිතේ පිහිටව ගන්න පවා දුෂ්කරයිනේ. නේද? ඒතර අපි කැමති විදිහට ඒ හිතේ පවත්වන්න පුළුවන් දැන් අසුභ සංඥාව. හ්ම්? කැමති කැමති විදිහට අසුභ සංඥාව හිතේ පවත්වන්න පුළුවන් කමක් තාම නැහැ නේද? එතකොට ඒ එහෙමනම් අප අසුභ සංඥාව නම් වූ කුසල විතර්කය සිතේ පිහිටවා යම් අකුසල විතරකයක් බැහැර කරන්න අපට පුළුවන්ද? ඒ මට්ටමටවත් අපට පුරුද්දක් නැහැ නේද? ඒ කියන්නේ කුසල විතරක අපිට හොඳට පුරුදු කරන්න ඕනේ නේද? කුසල විතරක හොඳට පුරුදු කරොත් තමයි අකුසල විතරකයක් බැහැර කිරීම ඒ පුරුදු කර කුසල විතරකේ අපට පාවිච්චි කරන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසා මුලින් තේරුම් ගත යුතු දේ තමයි අකුසල විතරක භයානක දේවල් බව අප මුලින්ම තේරුණගෙන තියෙන්න ඕන. අකුසල විතරකවල භයානකකම කුමක්ද? යම් අකුසල විතරකයක් යම් වේලාවක සිටේ ඇති වුනොත් ඒක ප්‍රහාණි නොවි තිබුණොත් ඒ අකුසල විතරකයේ මගින්ම එයම බලවත් වෙනවා. අප කලින් කිව්වේ වස්ත්‍රයක පොඩි තැනක් ගිනි ගන්නවා. පොඩි ගින්නක් ඇති වෙන්නේ. ගිනි පුළිඟක් කියන්නේ. ඒක අපි නොදක ඒක බැහැර නොකර තිබොත් ඒකම බලවත් වෙලා ලොකු ගින්නක් වෙනෝනේ. ඒ විදිහටම තමයි සිතේ අකුසල විතරකයේ සුළුවෙන් හටගත්තොත් ඒක ප්‍රහාණය නොවි ප්‍රහාණය නොකර සිතේ තිබුණොත් එයම වැඩිලා බලවත් වෙලා සිත විනාශ වෙනවා. ඒ අකුසල විතරකේ තියෙන වෙලාවක මලොත් ඒ සැනින් දුගතියි. ඒ අකුසල විතර්කය බලපැවතුනොත් සිත ක්‍රමානුකූල විනාශ වෙලා දුගතිගාමී ස්වභාවයටපත් වෙනවා. ඉතින් මේ අනතුරු අපි තේරුම් ගන්න. තේරුම් අරගෙන ක්‍රමානුකූල අකුසලයේ බැහැර කර ගැනීම පිණිස උනන්දුවක් ඇති කර ගන්න ඕන. ඒතර ඒ උනන්දුව තුළ අකුසලයේ අඳුර ගැනීම අකුසල විතරක අඳුර ගැනීම මූලික වශයෙන් තේරුම් ගන්නවා. මූලික වශයෙන් අකුසල විතරක් අඳුර ගන්න ඕන. ඊට පස්සේ අකුසල විතරක් අඳුර ගන්න කෙනා ඒ අකුසල විතරක බැහැර කිරීමේදී කුසල විතරක හිතේ පිහිටවමින් ඒ අකුසල විතරකේ බැහැර වෙනවද කියලා බලන්න ඕන. කුසල විතරකයක් හිතේ පවත්වද්දී තියෙන අකුසලේ බැහැර වෙලා යනවනම් ඒක අපට පහසුවක්. නේද? ඒ විදිහට අපි උත්සාහයක් ගන්න ඕන. එහෙම නැතුව මුල එකපාරට කලබල වෙන්න එපා. අකුසල විතරකක් අහම කලබල කරගන්න එපා. කලබල කරගෙන කුසල් සිතුවිලි හිතන්න කියලා උත්සාහ කරන්න එපා. ඒතර ඔබට කුසල් සිතුවිලි හිතන්න බෑ. ඒ කලබල වීමත් එක්ක. ඒ නිසා කලබල නොවි මුලින් අකුසලයේ තියෙන අනතුරුදායක බව තේරුම් ගන්න ඒ අකුසල විතරක හොඳට අඳුරගෙන ඒකේ ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක වැඩෙන්න දෙන්නේ නැතුව ඉන්න ඕන. උපක්‍රමෙන් උපායශීලීව තමයි අකුසලෙන් නිදහස් කරගන්න තිබෙන්නේ සිත. දැන් දක්ෂ සොල්දාදුවෙක් ඉන්නවා. ඒ දක්ෂ සොල්දාදුවා යුද්ධෙට ගියාම හැඟවෙලා ඉන්න සතුරා පේනවා. සංගවෙලා ඉන්න සතුරාගේ ඉසව්ව පේනවා. සතුරාගේ ශේයාව පේනවා. පෙනුණා කියලා එක පාට පහර දෙන්නේ නැහැ. දක්ෂ සොල්දාදුවා ඒ සතුරාගේ හැසිරීම අධ්‍යයනය කරනවා. ඒ සතුරගේ ස්වභාවය අධ්‍යයනය කරනවා. සමහරට අපට පේන එක සතුරයි. එතන ගොඩක් ඉන්න පුළුවන්. එයා බලවත් වෙන්න පුළුවන්. ඉතින් අපි එකපාරට අපේ සම්පූර්ණ ශක්තිය එකපාරට යදෙව්වොත් මොකද වෙන්නේ? ඊට පස්සේ අපි හිස් නේ? ඒ දක්ෂ සොල්දාදුව සතුර දැක්ක කියලා එකපාරට පහර දෙන්නේ නැහැ. එයා හොඳට සතුරගේ ස්වභාවය අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා සතුරගෙන් අපට හානියක් නොවන විදිහටයි දක්ෂ සොල්දාදුවා සතුරාව පරාජය කරන්න. ඒ විදිහටමයි ඒ වගේමයි අකුසල් සිත සමග එකපාරට යුද්ධයට යන්නේ නැහැ දක්ෂ කෙනා. ප්‍රඥාව තියෙන කෙනා අකුසල් ප්‍රහාණය කරන එකපාරට යුද්ධ කරන්නේ නැහැ අකුසලෙත් එක්ක. මොකද මේ සිත අපට අයිති අපේ පාලනේ තියෙන අපේ වසඟේ තියෙන දෙයක් නෙමෙයි. අපට වඩා මේ ලෝකයේ අධිපති භාවයෙන් අග්‍ර කෙනාගේ වසඟේ තියෙන එකක් සිත. අපි පුංචි වුණාට අපේ සිතේ පාලනය බහරව තියෙන්නේ සිත පාලනය කරන්නේ මේ ලෝකේ අධිපති භාවයෙන් බලවත්ම කෙනා. ඒතර අපිට තියෙන කටයුත්ත සුළුපටු එකක් නොවේ කියලා අප මුලින් කිව්වේ ඒකයි. නමුත් දක්ෂයා දක්ෂභාවය කොහොමද උපදවගන්නේ? භාගතුන් වහන්සේගේ වචනේ පිළිගැනීමෙන්. ඒ භාගතුන් වහන්සේගේ වචනේ අදාහ ගැනීමෙන් ඔහු තුළ විශාල බලයක් ඉපදෙනවා. එමෙන් මේ භාගතුන් වහන්සේ වචනේ විශ්වාස කිරීම පිළිගැනීම නිසා ඔහුට ප්‍රඥාවක් ඇති වෙනවා. ඒ භාගතුන් වහන්සේ ගැන ඇති වෙන විශ්වාසය කියන ශ්‍රද්ධාව සහ ඒ දැනුම තමාට භාවිත කරන්න පුළුවන් වීම නිසා උපදින ප්‍රඥාව ඒ දෙකම තමන්ට බලයක් ඇති වෙනවා ඒ දෙකෙන්ම බලයක් ලැබෙනවා අර අකුසල විතරක ක්‍රමානුකූලව තේරුම් අරගෙන බැහැර කිරීම පිණිස. ඒ නිසා ඔබ මුලින් මේ විදිහට උත්සාහයක් ගන්න ඒ විදිහට තේරු අරගෙන අකුසලයක් ආපු වෙලාවකද එකපාරට කලබල නොවි අපි හිතමු gedara dure ඔබ යමක් කරද්දී යමක් යම් දෙයක් කරනකොට බලවත් අකුසල විතරකයක් ආවා කියන්නේ. ඒ වෙලාවේදී බුදුගුණ මෙනෙහි කරමින් පොඩ්ඩක් බලන්න ඒ අකුසලයි අයින් වෙලා යයිද කියලා. එහෙම නැත්නම් දහම් ගුණ සිතමින් අයින් වෙලා යයිද කියලා බලන්න. එහෙම නැත්නම් ඔබ ඒ කරන වැඩේ අතහැරලා gedara වෙන කුසල සාගත පුණ්‍ය ක්‍රියාවක් කරන්න gedara dure හරි අපි තුන් මේ ඔබ යම් අකුසල විතරකයක් ආපම මේක අයින් වෙලා යන්නේ නැත්නම් ගේ දොර අතපොත ගන්න පිරිසුදු කරන්න ඒ වගේ අන් අයට උපකාර සහිත කටයුත්තක් කරන්න ඒ සඳහා සිත මෙහෙවන්න ඒක කුසල් අම්මා කෙනෙක් ළමයෙක් ඉරෙදි ටික හොදනවා නැත්නම් ගේ පිරිසුදු කරනවා එතකොට එතන කරුණාසගත සිතවිල්ලක් උපදවන්න පුළුවන් ඒක තමයි කුසල විතරකය කියලා කියන්නේ ආදුනිකයා ඒ මට්ටමේ පටන් ගන්න ඕනේ. ඒක තමයි නුවණ පාවිච්චි කරන විදිය. එතකොට ඒ හටගන්න අකුසලය බලවත් වෙන්න කලින්ම උපක්‍රමයෙන් ඒක බැහැර කර ගන්න ඕන. ඒ බැහැර කිරීම පිණිස වත්පිළිවෙත් විදියට අපි ඔබට පෙන්වා දුන්නේ Tamanගේ ගෙදරම තියෙන කටයුතු. අන් අයගේ පහසු පිණිස ගෙදර දොරේම පිරිසිදු කිරීම අනිත් අයට උපකාරක සහිත කටයුතු කරන්න. ඒතර අකුසල සිතුවිල්ල පාලනය වෙලා යනවා. ප්‍රමාද වෙන වෙලා ඒ අකුසල සිතුවිල්ල බලවත් වෙන්න හැරියොත් ඒකෙන් හිත විනාශලා පීඩාවටපත් වෙනවා. ඔය ගෙවල් වල කටයුතු කරන ගොඩක් කට්ටිය ඒ ගෙවල් වල තියෙන කටයුතුම හොඳින් කරොත් ගෙවල් පිරිසුදු කිරීම ඊළඟට Tamanගේ ළමයින්ගේ වේවා දෙමාපියන්ගේ වේවා අපෝපස්ථාන කටයුතු හොඳින් උනන්දුවෙන් කටයුතු කළොත් එමගින්ම අකුසල විතරක ගොඩාක් පාලනය කරගෙන බැහැර කරගෙන පහසු හිතක් ඇති කරන්න පුළුවන්. අපේ අම්මලා හැම බොහොම හොඳට ඉන්නේ. පීඩා විඳින්නේ නැහැ නේද? ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. මොකද ඒගොල්ලන් මේ මහා උගත් අය නෙමෙයි. ඒගොල්ලෝ මහා දහම් දෙනමක් ඇති කරලා නැහැ නේ. ඒගොල්ලෝ කරුණාමයිතෙන් ළමයින්ට වැඩ කරලා දෙනවා. බත් වේනවා, අතුපතු ගන්නවා, ළමයින් ගැඳුම් හොදනවා. කරුණාමෛත්‍රී. මෛත්‍රී සාගත කාය කර්ම කියන්නේ ඒවා. සමහර වයසක ආච්චිලා පුංචි ළමයි ලං කරන් කතන්දර කියලා දෙනවා, නලවනවා. මෛත්‍රීශාගත කාය කර්ම, වාචී කර්ම. ඒ පැරණි අයට නුවණක් තිබුණා. අලුත් අයට නුවණ නෙවෙයි තියෙන්නේ. કૃතිම උපදවගත්ත පොත්පතේ දැනුමක් තියෙන්නේ. ඒ නිසා අපි මේ පොතපතේ දැනුමෙන් ආඩම්බර වෙන්නේ නැතුව පැරණි අය දෙමාපියන් ආදී අය අනුගමනය කරේ සැබෑ නුවණ උපදවන කුසල් උපදවන ඒ රටාව තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන්ගේම අම්මා තාත්තලා තමන්ගේම ගෙදර දොරේ අය කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ගෙදර දොරේ කටයුතු හොඳින් කරන්න කුසල් පිරුණු හිතින් දවසම ගත ගන්න පුළුවන්. තමන්ගේ රස්සාව හොඳට කරන්න කුසල් පිරුණු සිතින් දවසම ගත කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට හිතේ අකුසලයක් ආවොත් ඒක මෙල්ල කරන්න එයාට බලවත් හිතක් උපදවලා තියෙනවා. නේද? කරුණා මෛත්‍රියෙන් යුක්තව gedara dore කටයුතු කරොත් Tamanගේ රාජකාරියේ කරුණා මෛත්‍රියෙන් කළොත් ඒතර ඒ කරුණා මෛත්‍රිය කියන ගුණය හිතේ පිහිටලා තියෙනවා. ආන් ඒ වගේ කුසල්සිතක් කලක් පුරුදු කර කෙනාට අකුසලසිතක් ඇති වුණොත් ඒක පාලනය කරන්න පුළුවන්. ඒ වගේ දුෂ්කර නැති Tamanට පහසු උපදින පිළිවෙතක් අනුගමනය කරන්න. ඒතර සිත බලවත් කරගන්න ඔබට ඒකට උපකාර වෙනවා. ඉතින් ඒ විදිහට උත්සාහ කරනකොට කලකදී කුසල් සිතුවිලි හිතේ හොඳින් පවත්වන්න පුළුවන්. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ආදී දේ පහසුවෙන් පවත්වන්න පුළුවන් කලක් එනවා. ඒ මෛත්‍රී සාගත කාය කර්ම හොඳින් පවත්වනවා නම්, අම්මා තාත්තට හොඳින් සලකනවා නම්, අප උපස්ථානෙ හොඳින් කරනවා නම්, ළමයි ලපටගේ කටයුතු හොඳින් කරනවා නම්, ඒ මෛත්‍රී සාගත කාය කර්ම. තමන්ගේ රස්සා හොඳින් කරනවා නම් මෛත්‍රීසගත කාය කර්ම. ඒතරේ ක්‍රියාව කරද්දී සිතේ මෙත් සිත වැඩෙනවා. කරුණා මෛත්‍රී වැඩෙනවා. එහෙම කෙනෙක්ගේ හිතේ තරහ හිතක් આવොත් එimhe එයාටම ලැජ්ජා හිතෙනවා අනේ අපරාධි මගේ හිතේ තරහක් ඇති වුනේ හොඳ නෑනේ කියලා හිතෙනවා. බලවත් අකුසලය අර කුසලයෙන් පාලනය වෙනවා. ඒ විදිහට උත්සාහ කරන්න. කවදාවත් මේ අසාර්ථක වෙන්නේ නෑ. එහෙම නැත්නම් ගොඩක් අය ආසයි මේ අකුසල විතරකේ බැහැර කරලා ඉන්න. එහෙම ඉබේ බැහැර වෙන්නේ නැහැ. පහසුවෙන් එහෙම කරන්න බෑ. ඒක උපායශීලීව උපක්‍රමයෙන් නුවණ මෙහෙवला ඒ ක්‍රමානුකූල නිවැරදි වැඩපිළිවෙලක් අනුගමනය කරපුවාම අකුසල බැහැර වෙලා යනවා.